ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩමින් සිටියේදී මට දැන් සමා ඒ ඒ වෙලාවල් වලදී කියන්නේ දවල් කාලයේ සවස් කාලයේ වගේ වෙලාවල් වලදී ආනාපානය මට මහත් දුකක් විදියට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ ආශ්වාස රැල්ල වැඩිම රස්නෙට දැනෙනවා, ඌරගෙන යනවා. මට මේවා දවල් කාලයේදී තදින් දැනුණා. දවස් කාලයේදී ඇඳෑවක වගේ නම් මට මේක දැනෙන්නේ බොහොම අමාරුවෙන් තදට ඇතුල් කරගන්න බලන්නවා වගේ වෙනවා. එතකොට ඒකම මට ස්වාමීන් වහන්සේ මේ ආශ්වාස ප්‍රාශ්වාසය කියන්නේ මහා දුකක් කියලා එක සැරේට හිතට ආවා. ඊට පස්සේ මම ඒ දැනෙන දුකද වේදනාව කියලා හිතුවා. දැන් මගේ සිතුවිල්ලක් මට එතෙන්ට ආවේ මේ දැනෙන ස්පර්ශය නිසා ඇතිවන මේ වේදනාවද මේ කියලා. ඊට පස්සේ මට මම මේක අඳුනගත්ත නේද කියලා ස්වාමීන් වහන්සේ මේක සංඥාවද කියලා මං හිතුවා. ඊට පස්සේ මට මම ඒක ගැන එක එක පැතිවලට හිතන්න ගත්තාම මට හිතුණා ස්වාමීන් වහන්සේ මේ තමයි චේතනාව කියලා. ඊට පස්සේ මම මේ පෙර දැනුමෙන් හිතනව නේද කියලා මේ තමයි විඥානයේ තමයි මේ වැඩ කරන්නේ කියලා මට සිතුවිල්ලක් ආවා. මේක නිවැරදි මට්ටමක්ද නිකන්. කාගේවත් දැනුමක් ඇතුව කරා ඇති වුණා නෙමෙයි. මූල ධර්ම පැත්තෙන් නම් මොකද්ද කලෙලියක් තියෙනවා නම් භාවනා නම් වැරදිලා කියලා කියන්නේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රසවාසයේ පවා හරිම ආයාස කර දෙයක් අපි කියන ගොරොද්ද යදිනවා කියලා එකක් තියෙනවා. මරණ මැරෙන වෙලාවේදී හුස්ම අදිනකොට බලන් ඉන්න පොඩ්ඩක් එතකොට තේරෙනවා අපි මේ මේ ගාණක් නැතුව හුස්ම ගත්තට හැම හුස්මකම පුදුමාකාර පණ නලකට ගිහිලා තියෙනවා ගොරොද්ද යදින්න පටන් අර ගන්නවා ඒකක් තියෙන්නේ මේකේ ගන්න හොඳක් නැහැ දුකම තමයි තියෙන්නේ නමුත් ඒක එහෙමම හිතට වැදෙන්න හරියනම් හරි මේක වේදනාන පස්සනාද මේක සංඥාද චේතනාද කියලා ඒක ඔක්කොම මේ මේ මේ පේන ප්‍රත්‍යක්ෂය ඔතණ්ඩ හදනවා ආලවට්ටම් කරන්න හදනවා උපදාන්න හදනවා කැටයන් කොටන්න හදනවා එහෙම නොකර ගියා වඩා හොඳයි ඇත්තටම මේකේ තියෙන පෙළන ගතියක් මේකේ තියෙන තවන ගතියක් පොඩ්ඩක් බලන්න කියනවා වතුර යට ගිහිල්ලා හුස්ම ගන්න නැතුව හිටියොත් ඊගාව හුස්ම ගන්න පුදුමාකාර ප්‍රයත්නයක් කරන්න. ඒකේ ආය මොකුත් නැහැ. ඒක කියලා වැඩක් නැහැ. ඒක පොඩ්ඩක් හුස්ම ගන්න බැරුව ඔබාගෙන හිටියොත් ඔළුව වතුරක ඒ මනුස්සයා ගන්න ප්‍රයත්නය ඒක ගත්තයි කියලා ඒක ලෙල ආයේ බුවත් එන්න එක පිටකරන්න ඒ වගේම ප්‍රයත්නයක් කරනවා. ආයේ ගන්න හදනවා. ඒ නිසා ඔය ගෑස් මාස්ක් එකක් දැම්මොත් වතුර යට ගිලුනොත් මේ හුස්ම ටිකේ සෙල්ලම තේරෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ මේ මහා වායු සාගරයේ අතුලේ නිසා අපිට හුස්ම වල අඩුවක් නැහැ. ඔහි ගැනෙනවා. නමුත් මේ මීමස්ම රැදිච්ච වෙලාවක, ගොරොද්දියා දින වෙලාවක හොඳට පේනවා මේකේ කරන වැඩපිළිවෙල. ඒ නිසා හැම ආශ්වාසයක් හැම ප්‍රශ්වාසයක්ම දුකක ඉපදීමක් සහ දුකක ගෙවියයි. උපදින ආශ්වාසය පාස උපදින්නේ දුක. ගෙවෙනක වෙන ප්‍රශ්වාස ආශ්වාසය දක්වා ගෙවෙන්නේ දුක. මේ ලෝකේ උපදින තාක් උපදින දුක විතරයි ඉන්දියක් ඇත්තේ නැහැ. නමුත් ඒක අපිට සමහර ලාවට ආදාවල් නැතුව පේනකොට අපේ හිත ඒක ඒ විදිහට පිළිගන්න කැමති නෑ මේක මේ සංඥා වෙන්නේ නැති මේක වේදනාව වෙන්නේ නැති මේක ප්‍රඥා වෙන්නේ නැති මේක කීක ආලවට්ටම් කරන්න හදනවා නිකන් හිතට කියන්නේ මම පැහෙන්නේ නැතුව හිටපන් ඕනෝක දිහා බලන් හිටපන් අපේ හිත පැయ్యා වෙන්න හදනවා විස්තරේ කියපේකේ වැරද්දක් නෑ විස්තර කියපේක ඇත්ත තමයි නමුත් ඒකත් නැතුව මේ ආනාපානේ හුස්ම පවා ගන්නකොට ඒකේ තියෙන තවන ගතිය, ඒකේ තියෙන පෙළෙන ගතිය බලන්න හිටියොත් ආයේ සංසාරයකට එයි කියලා හිතන්න බෑ මේ මිනිස්සු. ආයේ ජීවිතේට ආවොත් දිගටම සුවාසය දින කෙනෙක් තියෙන්නේ. මයින්මාදිනා වගේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ආශාස කරනවා ප්‍රසවාස කරනවා ආශාස කරනවා ප්‍රසවාස කරනවා. ඊට පස්සේ භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා කියන්නේ ඒක මල කන හීරිලක් කරදරයක්. ඉතින් යා වේදනාවක් આવොත් ඒකත් කරදරයක්. රූපයක් දකින්න උනොත් ඒකත් කරදරයක්. ඒ නිසා රූපය, සද්දයක්, ගන්ධයක්, රසයක් මේ සෑම දෙකක්ම මේ දුකක උප්පත්තිය. ඉතින් ඒ නිසා අන්තිමට ඒක සාංශුද්ධෙන් දකිනකොට يعني දුක්ඛ සත්‍ය මේකයි කියලා පෙර නොඇසු නොවිරු විදිහට දකිනකොට සරුවචන වහන්සේ අසරණ වෙනවා සරුවචන වහන්සේ කියනවා මහණෙනි මේ දුක නම් දුක්කම තමයි මම කවදාකවත් මේක සැපක් කියන්නේ හැබැයි මේකයි දුක්ඛ සත්‍ය කියලා දැනගන්නව විතර මිහිරියාවක් මුළු මනුස්ස ජීවිතෙම නැහැ කියන. මොකද අපි ඒක නැති කරලා වෙන දෙයකින් වහන්න නෙමෙයි ජීවත් වෙන කරන කරන්නේ. අර දුක එනකොට මේකෙන් වහනවා මේක එකෙන් වහන්න හදනවා පිළිගන්න කැමති නැහැ. ඊටත් එක්ක අල්ලපු ගෙදර එක්කන හොඳම විදිහ ඌනියමක් කරලා ඒකයි මට මේ කරදර නැත්නම් මේ ආණ්ඩුව හොඳ නැහැ. ඒකයි මේ කරදර. මේ වැස්සා ඒකයි මේ කරදර. මම ගෑණියක් වුණා ඒකයි මේ කරදර. මම පිරිමියෙක් වුණා ඒකයි මේ කරදර කියලා අපි හේතු හොයනවනේ. ඒව සේරම මේ ප්‍රශ්නේ මග ඇරීමට ගන්න නිදහතර ගන්න විතරයි. මේක කාටත් එකයි මේක සරුවඥාන්සටත් එකයි දේවදත්තත් එකයි මටත් එකයි කියලා බාරගත්ත දවසේ ප්‍රයත්න කරන්න ආය. මේක අයින් කරන්න ප්‍රයත්න කරන්න ඒ තරම් සපක් ජීවිතේටම නැහැයි කියලා. නමුත් හිත ඒ වෙලාවෙත් නෑ මම මේ ධර්මයේ සිහිපත් කරනවා කියලා ඒකත් පලිප්පුවේ දාන්න හදනවා. ඒකත් බදලා ගන්න හදනවා මොනවාද මේ එක එක මට්ටම් කරන්න හදනවා හිතට කියන පැහෙන්නේ නැතු උඹ හිටපන්. උඹ තමයි මේ තීරමත් කරන්නේ. උඹෙන් පේන අහන්න මං එන්නේ නැහැ. උඹේ දරුවා තමයි හොරකම් කරලා දෙන්නේ. අම්මගෙන් පේන අහන්න යන්න එපා. මේගොල්ලෝ දාන මායෙන් බලන්න මේ පෙළෙන ගතිය දිහා බලන්න ඉන්න පුළුවන් නම් ආශ්‍රද ප්‍රසවාසයේ පටන් සේරම අහවල් දෙය කියලා එකක් නැහැ හැම එකකම තියෙන පෙළන ගතියක්. හැම එකකම තියෙන තවන ගතියක්. ඒක කොහෙ ගියත් කොයි ඉරියව්වේ හිටියත් මොන ප්‍රයත්න කරුවත් එකම නා ආය ප්‍රයත්න කරන්නේ නැතුව නතර කරනවා. ප්‍රයත්න කළ වැඩක් නැහැ මේක මීට වඩා හොඳ කරන්න බෑ. මෙච්චරම තමයි. නමුත් අපිට කොන්දෙන් බෙල්ලෙන් උඩ පණ තියනකම් අපි මේක අරින්නේ. අපි හිතනවා ඊගාව දවසේ ඊගාව ආත්ම ඊගාව හෙට උදේ වෙනකොට අලුතෙන් හදලා මේක මම නම් අම්මට බැරි වුණාට තාත්තට බැරි වුණාට ගුරුවරට බැරි වුණා මම නම් මේක කොරඤ්ඤම් කියාගෙන ඉතින් යුද ප්‍රකාශ කරගෙන නටනවා. නටන නටන තමන්ගේ වලිග වටේම තමයි කරකැවෙන්නේ. බාහිරගත් දවසේ ගෑනුණත් එකයි පිරිමුණත් එකයි කොයි එක වුණත් දුකේ නම් කිසිම දෙන්නෙකුට දෙවිදියකට සලකන්නේ. එක විදිහයි දුක හරිම ප්‍රජාතන්ත්‍රවාදී. ඔක්කොටම එක හැන්දෙන් බෙදා. බාරගත්ත දවස් ඉවරයි. භාවනාවෙන් පෙන්නුවත් බාර ගන්න කැමති නෑ. ඒකත් නනිනවා. ඒකත් කිරනවා. ඒකත් පලිප්පේ දාන්න හදනවා. හිත පැහිය වෙන්න හදනවා. ඉතින් ඒකට කියන්නේ උඹේ උඹේ විනිශ්චය ඕනෙත් නෑ. උඹේ කමෙන්ටරි ඕනෙත් නෑ. උඹේ විස්තර කිරීමකට ඕනේ. ඔක දිහා බලන්න හිටපන්. ඕකටයි විපස්සනාව කියන්නේ. තේරෙනවද?